රත විනීත සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලුවනේ කලන්දක නිවාපේ අත කොහො සම්බහුලා ಜಾති භූමකා බික්ඛෝ ಜಾති භූමියං වස්සං බුද්ධාං යේන භගවාතේනුපසං කමින්සෝ උපසංඛමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදෙන්සු ඒකමන්තං නිසින්නෝ කොහොතේ බික්ඛෝ භගවා ඒතදවෝච කෝනුකෝ භික්ඛවේ ජාති භූමියං ජාති භූමකානම් බික්ඛෝනං සම්බ්‍රක්මචාරේනම් එවං සම්භාවිතෝ අත්තනාච අප්පිච්ඡෝ අප්පිච්ඡ කතංච බික්ඛෝනං කත්තා අත්තනාච සන්තුට්ඨෝ සන්තුට්ඨේ කතංච බික්ඛෝනං කත්තාං අත්තනාච පවිවිත්තෝ පවිවේ කතංච බික්ඛෝනං කත්තාං අත්තනාච අසංසට්ඨෝ අසංසට්ඨ කතංච බික්ඛෝනං කත්තාං අත්තනාච ආරද්ධ විරියෝ විරියාරම්භ කතංච බික්ඛෝනං කත්තාං අත්තනාච සීල සම්පන්නෝ සීල සම්පදා කතංච වික්ඛෝණං කත්තා අත්තනාච සමාධේ සම්පන්නෝ සමාධේ සම්පදා කතංච වික්ඛෝණං කතා අත්තනාච පඤ්ඤා සම්පන්නෝ පඤ්ඤා සම්පදා කතංච වික්ඛෝණං කත්තා අත්තනාච විමුක්ති සම්පන්නෝ විමුක්ති සම්පදා කතංච වික්ඛෝණං කත්තා අත්ථනාච විමුක්ති ඥාන දර්ශන සම්පන්නෝ විමුක්ති ඥාන දර්ශන සම්පදා කഥංච භික්ඛූණං කත්තාං ඕවාදකෝ විඤ්ඤාපකෝ සන්දස්සකෝ සමාදපකෝ සමුත්තේජකෝ සම්පහංසකෝ සම්බ්‍රක්මචාරේනන්ති පුන්නෝ නාම භන්තේ ආයස්මා මන්තානි පුත්තෝ ජාති භූමියං ජාති භූමකානම් වික්ඛෝනම් සබ්‍රක්මචාරේනම් ඒවං සම්භාවිතෝ අත්තනාච අප්පිච්ඡෝ අප්පිච්ඡ කතංච බික්ඛෝනං කත්තා අත්තනාච සන්තුට්ඨෝ සන්තුට්ඨි කතංච බික්ඛෝනං කත්තා අත්තනාච පවිවිත්තෝ පවිවේක කතංච බික්ඛෝනං කත්තා අත්තනාච අසංසට්ඨෝ අසංසට්ඨ කතංච බික්ඛෝනං කත්තා අත්තනාච ආරද්ධ විරියෝ විරියාරම්භ කතංච බික්ඛූණං කත්තා අත්තනාච සීල සම්පන්නෝ සීල සම්පදා කතංච බික්ඛූණං කත්තා අත්තනාච සමාධි සම්පන්නෝ සමාධේ සම්පදා කතංච බික්ඛූණං කත්තා අත්තනාච පඤ්ඤා සම්පන්නෝ පඤ්ඤා සම්පදා කතංච බික්ඛූණං කත්තා අත්තනාච විමුක්තේ සම්පන්නෝ විමුක්ති සම්පදා කතංච බික්ඛූණං කත්තා අත්තනාච විමුක්ති ඥාන දස්සන සම්පන්නෝ විමුක්ති ඥාන දස්සන සම්පදා කතංච බික්ඛූණං කත්තා ඕවාදකෝ විඤ්ඤාපකෝ සන්දස්සකෝ සමාදපේකෝ සමුත්තේජකෝ සම්පහන්සකෝ සබ්‍රක්මචාරේ නන්ති තේන කෝපන සමයේන ආයස්මා සාරිපුත්තෝ භගවතෝ අවිදූරේ නිසින්නෝ හෝති අතකෝ ආයස්මතෝ සාරිපුත්තස්ස ඒතද හෝති ලාභා ආයස්මතෝ පුන්නස්ස මන්සානි පුත්තස්ස සුලද්ධ ලාභා ආයස්මතෝ පුන්නස්ස මන්සානි පුත්තස්ස යස්ස විඤ්ඤෝ සබ්‍රක්මචාරේ සත්තෝ සම්මුඛා අනුමාස්ස අනුමාස්ස වන්නං භසන්තේ සංඛ සත්තා අබ්බනෝමෝදති අප්පේව නාම මයං කදාචේ කරහතියායස්මතා පුන්නේන මන්තානි පුත්තේන සද්ධින් සමාගච්ඡයාම අප්පේව නාමස්‍යා කෝචේ දේව කතා සල්ලාපෝති අතකොහෝ භගවා රාජගහේ යථාබිරත්තං විහෙරෙත්වා යේන සාවත්ථේ තේන භාරිකං පක්ඛාමි අනුපොබ්බේන චාරිකං චරමානෝ යේන සාවත්ථේ තදවසරේ తත්‍ර සුදං භගවා සාවත්ථයන් විහෙරති 제තවනේ අනාථ පින්දිකස්ස ආරාමේ අස්සෝසි කෝ ආයස්මා පුන්නෝ මන්තානි පුත්තෝ භගවා කිර සාවත්තිං අනුප්පත්තෝ සාවත්තිං විහෙරති ජේතවනේ අනාථ පින්දිකස්ස ආරාමේති අතකෝ ආයස්මා පුන්නෝ මන්තානි පුත්තෝ සේනාසනං සංසාමෙත්වා පත්තකේවරං ආදාය යේන සාවත්ති හේසේන චාරිකං පක්කාමේ අනුකුබ්බේන චාරිකංචරමානෝ යේන සාවත්තිහි ජේතවනං අනාථ පින්ඩිකස්ස ආරාමෝ යේන භගවා තේන උපසංඛමි උපසංඛමේत्वा භගවන්තං අභිවාදෙत्वा ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසෙන්නං කෝ ආයස්මන්තං පුන්නං මන්තානි පුත්තං භගවා ධම්මියා කතාය සන්දස්සේතේ සමාදපේසේ සමුත්තේජේසේ සම්පහන්සේති අතකෝ ආයස්මා පුන්නෝ මන්තානි පුත්තෝ භගවතා ධම්මියා කතාය සන්දස්සිතෝ සමාදපිතෝ සමුත්තේජිතෝ සම්පහන්සිතෝ භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උත්ථායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා යේන අණ්ඩවනං තේන පක්ඛාමි දිවා විහාරාය අතකෝ අඤ්‍යතරෝ බික්ඛෝ යේනායස්මා සාරිපුත්තෝ තේන උපසංඛමි උපසංඛමිත්වා ආයස්මන් සංසාරිපුත්තං ඒතදවෝච යස්ස කෝත්වං ආවුසෝ සාරිපුත්ත පුන්නස්ස නාම භික්ඛුනෝ මන්සානි පුත්තස්ස අබෙන්හං කිත්තය මානෝ අහෝසි සෝ භගවතා ධම්මියා කතහාය සන්දස්සිතෝ සමාදපිතෝ සමුත්තේජිතෝ සම්පහන්සිතෝ භගවතෝ භාසිතං අබිනන්දිත්වා අනුමෝදිත්වා උත්ථායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා යේන අන්ධ වනන්තේන පක්ඛන්තෝ දිවා විහාරායාති අතකෝ ආයස්මා සාරිපුත්තෝ තරමාන රූපෝ නිසේදනං ආදාය ආයස්මන් සංකුණං මන්තානි පුත්තං පිට්ඨිතෝ පිට්ඨිතෝ අනුබන්ධේ ශේසානුලෝකේ අත පෝ ආයස්මා පුන්නෝ මන්තානි පුත්තෝ අන්දවනං අජ්ජෝ ගහේत्वा අඤ්ඤතරස්මින් රුක්ඛ මූලේ දිවා විහාරන්නි සේදී ආයස්මාපි කෝ සාරිපුත්තෝ අන්දවනං අජ්ජෝ ගහේत्वा අඤ්ඤතරස්මින් රුක්ඛ මූලේ දිවා විහාරන්නි සේදී අත කෝ ආයස්මා සාරිපුත්තෝ සායන්න සමයං පතිසල්ලානා වුද්ධිතෝ යේනායස්මා කුන්නෝ මන්සානි පුත්තෝ තේන උපසංඛමේ උපසංඛමිත්වා ආයස්මතෝ පුන්නේන මන්සානි පුත්තේන සද්ධින් සම්මෝදේ සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරස්වා ඒකමන්තං නිසේදේ ඒකමන් සංනිසින්නෝ කොහෝ ආයස්මා සාරිපුත්තෝ ආයස්මන් සංපුන්නං මන්සානි පුත්තං ඒතදවෝච භගවතේනෝ ආවුසෝ බ්‍රහ්මචරියං උස්සතේති ඒවමාවුසෝති කින්නකෝ ආවුසෝ සීලවිසුද්ධත්තං භගවතේ බ්‍රහ්මචරියං උස්සතේති නොහිදං ආවුසෝ කිම්පනාවුසෝ චිත්තවිසුද්ධත්තං භගවතේ බ්‍රහ්මචරියං උස්සතේති නොහිදං ආවුසෝ කින්නකෝ ආවුසෝ දෙච්ඡේ විසුද්ධත්තං භගවතේ බ්‍රහ්මචරියං උස්සතේති නොහිදං ආවුසෝ කිම්පනාවුසෝ කංකා විතරණ විසුද්ධස්සං භගවතේ බ්‍රහ්මචරියං උස්සති ඒති නොහිදං ආවුසෝ කින්නකෝ ආවුසෝ මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධස්සං භගවතේ බ්‍රහ්මචරියං උස්සති ඒති නොහිදං ආවුසෝ කිම්පනාවුසෝ පටිපදා ඥාන දස්සන විසුද්ධස්සං භගවතේ බ්‍රහ්මචරියං උස්සති ඒති නොහිදං ආවුසෝ කින්නකෝවාවුසෝ ඥානදස්සන විසුද්ධත්තං භගවතී බ්‍රහ්මචරියං උස්සතිති නොහිදං ආවුසෝ කින්නකෝ ආවුසෝ සීල විසුද්ධත්තං භගවතී බ්‍රහ්මචරියං උස්සතිති ඉති පුට්ඨෝ සමානෝ නොහිදං ආවුසෝති වදේසී කිම් පනාවුසෝ චිත්ත විසුද්ධත්තං භගවතේ බ්‍රහ්මචරියං උස්සතේති ඉති පුට්ඨෝ සමානෝ නොහිදං ආවුසෝති වදේති කින්නකෝ ආවුසෝ දිත්තේ විසුද්ධත්තං භගවති තේයාලම් කින්නකෝ ආවුසෝ ඥාන දස්සන විසුද්ධත්තං භගවති බ්‍රහ්මචරියං උස්සති තීති පුට්ඨෝ සමානෝ නොහිදං ආවුසෝති වදේති කිමත්තං සරහාවුසෝ භගවති බ්‍රහ්මචරියං උස්සති තී අනුපාදා පරිනිබ්බානත්තං කෝ ආවුසෝ භගවති බ්‍රහ්මචරියං මුස්සති තී කින්නකෝ ආවුසෝ සීලවිසුද්ධේ අනුපාදා පරිනිබ්බානන්ති නොහිදං ආවුසෝ කිම්පනාවුසෝ චිත්තවිසුද්ධේ අනුපාදා පරිනිබ්බානන්තේ නොහිදං ආවුසෝ කින්නකෝ ආවුසෝ දෙට්ඨේ විසුද්ධේ අනුපාදා පරිනිබ්බානන්තේ නෝ හිදං ආවුසෝ කිම්පනාවුසෝ කංකහා විතරණ විසුද්ධි අනුපාදා පරිනිබ්බානන්ති නෝ හිදං ආවුසෝ කින්නකෝ ආවුසෝ මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධි අනුපාදා පරිනිබ්බානන්ති නෝ හිදං ආවුසෝ කිම්පනාවුසෝ පටිපදා ඥාන දස්සන විසුද්ධි අනුපාදා පරිනිබ්බානන්ති නෝ හිදං ආවුසෝ කින්නකෝ ආවුසෝ ඥාන දස්සන විසුද්ධි අනුපාදා පරිනිබ්බානන්ති නොහිදං ආවුසෝ අඤ්ඤතර ඉමේහි ධම්මේහි අනුපාදා පරිනිබ්බානන්ති නොහිදං ආවුසෝ කින්නකෝ ආවුසෝ සීල විසුද්ධි අනුපාදා පරිනිබ්බානන්ති ඉතේ පුට්ඨෝ සමානෝ නොහිදං ආවුසෝති වදේසී කිම් පනාවුසෝ චිත්ත විසුද්ධේ අනුපාදා පරිනිබ්බානන්තේ ඉති පුට්ඨෝ සමානෝ නොහිදං ආවුසෝති වදේසී කින්නකෝ ආවුසෝ දිත්තේ විසුද්ධේ අනුපාදා පරිනිබ්බානන්තේ තේයාලම් කින්නකෝ ආවුසෝ ඥාන දර්ශන විසුද්ධේ අනුපාදා පරිනිබ්බානන්ති ඉති පුට්ඨෝ සමානෝ නොහිදං ආවසෝති වදේති කිම්පනාවුසෝ අඤ්ඤතර ඉමේහි ධම්මේහි අනුපාදා පරිනිබ්බානන්තේති පුට්ඨෝ සමානෝ නොහිදං ආවුසෝති වදේසි යථාගතං පනාවුසෝ ඉමස්ස භාසිතස්ස අත්ථෝ දට්ඨම්බෝති පුන්නත්තේරෝ සීල විසුද්ධිංචේ ආවුසෝ භගවා අනුපාදා පරිනිබ්බානම් පඤ්ඤා පෙස්ස සෝපාදානං ඒව සමානං අනුපාදා පරිනිබ්බාණං පඤ්ඤාපෙස්ස චිත්තවිසුද්ධින්චේ ආවුසෝ භගවා අනුපාදා පරිනිබ්බාණං පඤ්ඤාපෙස්ස සෝපාදානං ඒව සමානං අනුපාදා පරිනිබ්බාණං පඤ්ඤාපෙස්ස දෙට්ඨේ විසුද්ධින්චේ ආවුසෝ භගවා අනුපාදා පරිනිබ්බාණං පඤ්ඤාපෙස්ස සෝපාදානං යේව සමානං අනුපාදා පරිනිබ්බානං පඤ්ඤාපෙස්ස සංඛාවිතරණ විසොද්ධින්චේ ආවුසෝ භගවා අනුපාදා පරිනිබ්බානං පඤ්ඤාපෙස්ස සෝපාදානං යේව සමානං අනුපාදා පරිනිබ්බානං පඤ්ඤාපෙස්ස මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධින්චේ ආවුසෝ භගවා අනුපාදා පරිනිබ්බානං පඤ්ඤාපෙස්ස සෝපාදානං යේව සමානං අනුපාදා පරිනිබ්බානං පඤ්ඤාපෙස්ස පටිපදා ඥාන දස්සන විසුද්ධින්චේ ආවසෝ භගවා අනුපාදා පරිනිබ්බානං පඤ්ඤාපෙස්ස සෝපාදානං යේව සමානං අනුපාදා පරිනිබ්බානං පඤ්ඤාපෙස්ස ඥාන දස්සන විසුද්ධින්චේ ආවසෝ භගවා අනුපාදා පරිනිබ්බානං පඤ්ඤාපෙස්ස ස උපාදානං යේව සමානං අනුපාදා පරිනිබ්බානං පඤ්ඤාපෙස්ස අඤ්ඤතරතේ ආවුසෝ ඉමේහි ධම්මේහි අනුපාදා පරිනිබ්බානං අබවිස්ස පුතුජනෝ පරිනිබ්බායෙය්‍ය පුතුජනෝ හි ආවුසෝ අඤ්ඤත්‍ර ඉමේහි ධම්මේහි තේනාවුසෝ උපමන්තේ කරිස්සාමි උපමාය පිදේ කච්චේලිඤ්ඤෝ පුරිසා භාසිතස්ස අත්ථං ආජානන්තේ සේයථාපියාවසෝ රඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස සාවත්තියං පඨේ වසන්තස්ස සාකතේ කිංචි දේව අච්ඡායිකං කරණීයං උප්පංජේය තස්ස අන්තරාච සාවත්තින් අන්තරාච සාකේතම් සත්ත රතවිනේථානේ උපට්ඨ පෙය්‍යොම් අතකෝ ආවසෝ රාජා පසේන දීකෝ සලෝ සාවත්තියා නික්කමිත්වා අන්තේ පුරද්වාරා පඨමං රතහ විනේතං අබිරූහෙය්‍ය පඨමේන රත විනේතේන ဒ ුතියං රත විනේතං පාපුනේය පඨමං රත විනේතං විස්සජ්ජේය ဒ ුතියං රත විනේතං අබිරූහෙය්‍ය ဒုတိယနရထဝိနေသေနသတိယံရထဝိနေသံပါပုနေယ දුතියං රත විනීතං විස්සජ්ජේය තතියං රත විනීතං අබිරෝහෙය තතියේන රත විනීතේන චතුත්තං රත විනීතං පාපුනේය තතියං රත විනීතං විස්සජ්ජේය චතෝන්නං රත විනීතං අබිරෝහෙය චතෝන්නං රත විනීතේන පංචමං රත විනීතං පාපුනේය චතුන්නං රත විනේතං විස්සජ්ජේය පංචමං රත විනේතං අබිරෝහෙය පංචමේන රත විනේතේන ඡට්ඨං රත විනේතං පාපුනේය පංචමං රත විනේතං විස්සජ්ජේය ඡට්ඨං රත විනේතං අබිරෝහෙය ඡට්ඨේන රත විනේතේන සත්තමං රත විනේතං පාපුනේය චට්ඨං රත විනීතං විස්සජ්ජේය සත්තමං රත විනීතං අබිරෝහෙය සත්තමේන රත විනීතේන ශාකෙත්තං අනුපාකුණේය අන්තේ පුරද්වාරං ථමේන අන්තේ පුරද්වාර ගතං සමානං මිච්ඡාමච්ඡා ඥාතිසාලෝ හිතායේවං කොච්චේයොං ඉමිනාත්වං මහරජ රත විනේතේන සාවක්ඛ්‍යා ශාකේතං අනුප්පත්තෝ අන්තේ කුරද්වාරන්ති කතං ව්‍යාකරමානෝ නුඛෝ ආවසෝ රාජා පසේන දේකෝ සොලෝ සම්මා ව්‍යාකරමානෝ ව්‍යාකරේයාති එවං ව්‍යාකරමානෝ කෝ ආවසෝ රාජා පසේන දේකෝ සොලෝ සම්මා ව්‍යාකරමානෝ ව්‍යාකරේය ඉදමේ සාවත්තියං පටිවසන්තස්ස සාකේතේ කිංචි දේව අච්ඡායිකං කරණීයං uppajjee තස්ස මේ අන්තරාජ සාවත්තිං අන්තරාජ සාකේතං සත්ථ රත විනේතානේ උපට්ඨපේසුම් අතක්වාහං සාවත්තියා නික්ඛමිत्वा අන්තේ පුරද්වාරා පඨමං රත විනේතං අබිරෝහිං අටමේන රත විනේතේන ဒုတိယං රත විනේතං පාපුනින් අටමේන රත විනේතං නිසජ්ජින් ဒ ුතියං රත විනේතං අබිරෝහින් ဒ ුතියේන රත විනේතේන සතියං රත විනේතං පාපුනින් ဒ ුතියං රත විනේතං නිසංජෙන් තතිහං රත විනේතං අබිරෝහින් තතිහේන රත විනේතේන චතුත්ථං රත විනේතං පාපුනින් තතියං රත විනේතං නිසංජෙන් චතුත්ථං රත විනේතං අබිරෝහින් චතුත්ථේන රත විනේතේන පංචමං රත විනේතං පාපුනින් චතුත්ථං රත විනේතං නිසජ්ජින් පංචමං රත විනේතං අබිරෝහින් පංචමේන රත විනේතේන චට්ඨං රත විනේතං පාපුනේ පංචමං රත විනේතං නිසජ්ජින් චට්ඨෝ රත විනේතං අබිරෝහින් චට්ඨේන රත විනේතේන සත්තමං රත විනේතං පාපුනින් චට්ඨං රත විනේතං නිසජ්ජින් සත්තමං රත විනේතං අබිරෝහින් සත්තමේන හි රත විනේතේන සාකේතං අනුප්පස්සෝ අන්තේ පුරද්දහාරන්ති ඒවං ව්‍යාකරමානෝ කෝ ආවුසෝ රාජා පසේන දේ කෝසලෝ සම්මා ව්‍යාකරමානෝ ව්‍යාකරෙය්‍යාති ඒවමේව කෝ ආවුසෝ සීල විසුද්ධි යාව දේව චිත්ත විසුද්ධත්තා චිත්ත විසුද්ධිය යාවදේව දිට්ඨි විසුද්ධත්තා දිට්ඨි විසුද්ධිය යාවදේව කාංකා විතරණ විසුද්ධත්තා කාංකා විතරණ විසුද්ධිය යාවදේව මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධත්තා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි යාවදේව පටිපදා ඥාන දර්ශන විසුද්ධත්තා පටිපදා ඥාන දර්ශන විසුද්ධි යාවදේව ඥාන දර්ශන විසුද්ධත්තා ඥාන දස්සන විසුද්ධි යාව දේව අනුපාදා පරිනිබ්බානත්තා අනුපාදා පරිනිබ්බානත්තං කෝ ආවසෝ භගවති බ්‍රහ්මචර්යං උස්සති එවං උත්තේ ආයස්මා ශාරිපුත්තෝ ආයස්මන් සංපුන්නං මන්තානි පුත්තං ඒතදවෝච කෝ නාමෝ ආයස්මා කතංච පන ආයස්මන් සං සබ්‍රහ්මචාරේ ඥානං තේති පුන්නෝති කෝමේ ආවුසෝ නාමං මන්තානි පුත්තෝති ච පනමං සබ්‍රක්මචාරේ ඥානන්තේ තේ අච්චරයන් ආවුසෝ අබ්බුතං ආවුසෝ යතාතං සුතවතා ශාවකේන සම්මදේව සතෝ සාසනං ආජානන්තේන ඒවමේවං ආයස්මතා පුන්නේන මන්තානි පුත්තේන ගම්භේරා ගම්භේරා පඤ්ඤා අනුමාස්ස අනුමාස්ස ව්‍යාකතා ලාභා සම්බ්‍රක්මචාරේණං සුලද්ධ ලාභා සම්බ්‍රක්මචාරේණං යේ ආයස්මන් සං පොන්නං මන්තානි පොත්තං ලබන්තේ දස්සනාය ලබන්තේ පෛරුපාසනාය චේලණ්ඩුකේන චේති සබ්‍රක්මචාරේ ආයස්මන්තං පුන්නං මන්සානි පුත්තං මුද්දනා පරිහරන්තා ලබෙය්‍යොන් දස්සනාය ලබෙය්‍යොන් කෛරුපාසනාය තේ සම්පිලාභා තේ සම්පි සුලද්ධම් අම්හා සම්පිලාභා අම්හා සම්පේ සුලද්ධම් යේමයන් ආයස්මන්තං පුන්නං මන්සානි පුත්තං ලබාම දස්සනාය ලබාම පෛරුපාසනායාති එවං වොත්තේ ආයස්මා පුන්නෝ මන්සානි පුත්තෝ ආයස්මන් සංස්කාරි පුත්තං ඒ තදවෝච කෝ නාමෝ ආයස්මා කතංච පන ආයස්මන් සංසබ්‍රක්මචාරේ ජානන්ති තේ උපතිස්සෝති කොහොමේ ආවුසෝ නාමං සාරිපුත්තෝති ච පනමං සබ්‍රක්මචාරේ ජානන්තේති සත්ථෝ කප්පේන වත කිර බොහෝ ශාවකේන සද්ධින් මන්තේමානා නජානිම්හ ආයස්මා සාරිපුත්තෝති සචේහි මයං ඥානෙය්‍යාම ආයස්මා සාරිපුත්තෝති එත්ත කම්පිනෝ නප්පටි භාසෙය්‍ය අච්චරයන් ආවුසෝ අම්බුතං ආවුසෝ යතාසං සුතවතා ශාවකේන සම්මදේව සත්තු ශාසනං ආජානන්තේන ඒවමේවං ආයස්මතා සාරිපුත්තේන ගම්භීරා ගම්භීරා පඤ්ඤා අනුමාස්ස අනුමාස්ස පුච්චිතා ලාභා සම්බ්‍රක්මචාරේණං සුලද්ධ ලාභා සම්බ්‍රක්මචාරේණං ඒ ආයස්මන්තං සාරිපුත්තං ලබහන්තේ දස්සනාය ලබහන්තේ පෛරෝපාසනාය සීලණ්ඩුකේන ඡේපේ සම්බ්‍රක්මචාරේ ආයස්මන්තං සාරිපුත්තං මුද්දනා පරිහරන්තා ලබෙය්‍යොං දස්සනාය ලබෙය්‍යොං පෛරුපාසනාය තේ සම්පිලාබා තේ සම්පි සුලද්ධම් අම්හා කම්පිලාබා අම්හා කම්පේ සුලද්ධං යේමයන් ආයස්මන්තං සාරිපුත්තං ලබහම දස්සනාය ලබහම පෛරුපාසනායාති ඉතිහත් තේ උභෝ මහා නාගා අඤ්ඤමඤ්ඤස්ස සුභාසිතං සමනුමෝදින්සෝති රතහ විනේත සුත්තං චතුත්තං